මූලික සුදුසුකම් සපුරලා නැති ඉඳ විදුලි මණ්ඩලයට බඳව ගන්න බෑ. ආණ්ඩුවේ රස්සාවක් දෙන්න ඕන හින්දා මේ එනර්ජි සායතනය හරහා බඳව ගන්නවා. එතකොට ඒ ඒගොල්ලන්ව නඩත්තු කරන්න ඊට පස්සේ ඒගොල්ලන්ට ග්‍රැටිවිටි ගෙවන්න ඒගොල්ලන්ගේ අනිත්‍ය ඉදන් සඳහා වියදමක් දැරිය යුතුයි. ඒ සඳහා තමයි 115ක් අයින් කරගන්නේ. එහෙම නැතුව දැන් කවදා හරි දවසක මේ ළමයි අස්සලා යනකොට අවුරුදු 5කට වඩා වැඩි. අන්න ඒ සඳහා වියදමක් දැරිය යුතුයි. ඒ සඳහා සල්ලි නැහැනේ අපිට. අපි අදමක් උපයන්නේ නැහැනේ ඔය මිනිසුන්ගේ. ඉතින් ඒ ඒව ඒ සියලු වියදම් සඳහා තමයි 115ක් අපි තියාගන්නේ. එහෙම නැතුව මේගොල්ලන්ගේ පඩිය බලෙන් මේ ආණ්ඩුවෙන් කපාගත්ත නෙමෙයි. ඒ තියාගන්නේ කීයක් හරි මේ ආණ්ඩුවේ තැනක තමයි ඉතුරු වෙන්නේ. වෙන කොහොමත් තැනක නෙමෙයි. කිසිම පුද්ගලික තැනකට මේක යන්නේ නැත.